අපේ චිත්තසංතානය සකස් කරගන්න ඕනේ. අපේ සිත ලෝකය අවබෝධ වෙන මට්ටමට අපේ හිත නිවැරදි කරගන්න ඕනේ. ලෝකේ ලෝකේ කියලා කිව්වේ අපේ මේ පඹයක් විතර වෙච්ච ශරීරය අවබෝධ කරගත්තොත් ලෝකය අවබෝධ කරගන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අපිට මේ මේ ජීවිතය මේ ශරීරය මේ ශරීරයේ තියෙන ස්වභාවය අවබෝධ කර ගැනීම සඳහා අපි අපේ මේ මානසිකාරය අපේ සිත ඒ අවබෝධය සඳහා නග්වා තියන්න ඕනේ අවබෝධයට බාධා කරනවා නොයේකුත් අකුසල ධර්මයන් නීවරණ ධර්මයන් අවබෝධයට බාධා කරන අවබෝධය වසාලන ධර්මයන් තමයි නීවරණ ධර්මයන්. එතකොට නීවරණ ධර්මයන් ඒකුත් අකුසලයන් අවබෝධය වසලා තියෙනවා. ඉතින් ඒවාට උඩට එන්න නොදී ඒවා යටපත් කරගෙන ඒවා හිර කරගෙන ඒවායින් අයින් වීම සඳහා අපි අපේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා තමයි බෝධි අංග බෝධියට හේතු වෙන අංග. බෝධියට හේතු වෙන අංග වලට කියනවා බෝධි අංග. අවබෝධයට බෝධිය කියන්නේ අවබෝධය. අවබෝධයට හේතු වෙන අංගවලට කියනවා බෝධිඅංග කියලා. ඉතින් අපි අද උත්සාහ කරන්නේ අර අතුලාන්තයෙන් නැගෙන කුසීතකම් ආදිය අයින් කරලා අපිට නිවැරදි තැනට එනකන් හිත ඔසවා තබන හැම වෙලෙම ඔසවලා තබන වීරිය සම්බෝධ්‍යංගය පිළිබඳව යම් කරුණු කීපයක් සාකච්ඡා කරන්නයි අද දවසේ අපි ඉතිරිලා තියෙන්නේ බොජ්ජංග ධර්ම දේශනා මාලාවේ මේ වීරිය කියන එකට පින්නත් අපි මුලින්ම දන්නවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන දන්නවා. ඉතින් සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන දන්නවා කියලා කියනකොට අපි එතනින්ම පොඩ්ඩක් පටන් ගමු. මොනවද සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියලා කියන්නේ? තියෙන කුසල් නේද? වැටෙන්න නොදී තබා ගැනීමත් නැති කුසල් ඇති කර ගැනීමත්. තියෙන අකුසල් දුරු කර ගැනීමත් නැති අකුසල් ඇති වෙන්න නොදී පවත්ව ගැනීමත් කියන හතර කොහෙද මේක කරන්නේ අපේ සිතේ. ඉතින් ඔය හතර දන්න අපි බලන්න ඕන මම ඒ අනුවද කටයුතු කරන්නේ කියලා. අඩුම ධර්මයි. අඩුම ධර්මයෙන් මේකට අනුව මම මගේ කටයුතු ටික කරනවාද කියලා පළවෙනියෙන් අපි පොඩ්ඩක් ඒ ගැන විමසා බලන එක බොහොම වටිනවා. බලන්න එහෙමද කියලා. නේද? පළවෙනි මට දැනට තියෙන කුසලයන් මොනවාද? හ්ම් කුසලය කියන්නේ කුසලතාවය, දක්ෂතාවය කියන එකයි. මොනවටද දක්ෂ? මොනවට දක්ෂතාවයද? ලෝභ, දේශ, මෝහ නැති කරගෙන වාසය කිරීම සඳහා තියෙන දක්ෂතාවය කුසලතාවයට කියනවා කුසලය කියලා. ලෝභ, දේශ, මෝහ නැති කරගෙන වාසය කිරීමට තියෙන දක්ෂතාවයට කියනවා කුසලය කියලා. හරිද? දැන් මගේ ගෙවන ජීවිතයේ මට එහෙම උත්සාහයක් තියෙනවද දන්නේ බලන්න. ලෝභ දේශ මොහ නැති කරගෙන වාසය කරන්න මගේ පැත්තෙන් උත්සාහයක් තියෙනවද කියලා පැහැදිලිවම බලන්න ඕනේ. හරිද? ආහාරය පිළිබඳ ලෝභ ඇති වෙනවද නැද්ද? මට ඒවා නවත්වා ගැනීමේ උත්සාහයක් එහෙම තියෙනවද? ආහාරය ගැන ගිජුකමක් ඇති වෙනකොට ඒ ඒක මගේ හිතෙන් එන්නේ නැති විදිහට මම සකස් කරගන්න ඕනේ කියලා උත්සාහයක් එහෙම තියෙනවද දන්නේ දරුවන් ගැන දැඩි ආදරයක් නැතුව බැරිකමක් දැනෙනවද නැද්ද? නැතුව බෑ, දකින්න නැතුව ඉන්න බෑ, අහන්න නැතුව ඉන්න බෑ, ළඟට එන්න නැතුව ඉන්න බෑ කියලා දරුවන් ගැන ආදරයක් ඇති වෙනවා නම් ආදරයක් ඇති වෙනවා නම් ඒ කියන්නේ යුතුයකම් කරන්න එපා කියන එකද මේ නෑ දකින්න එපා කියන එකද නෑ සියලු යුතුයකම් කරනවා සියලු දේ කරනවා නමුත් ඇතුළාන්තයෙන් දැවෙන පිච්චෙන හැඟීමක් ඇති වෙනවා නම් දරුවන් කෙරෙහි ඒක කුසලයක්ද අකුසලයක්ද ඒක අඩුම ගානේ අකුසලයක් කියලා අඳුරගත්තද අපේ ජීවිතේදී ඒක අකුසලයක් කියලා හඳුන ගන්නවද අපි එහෙමවත් නැහැ දරුවෝ මදිලට තව කවුද අල්ලන් ඉන්නේ මුණුබුරෝ ටිකක් අල්ලන් ඉන්නේ නේද එතකොට එයාලත් නැතුව බැරි තත්යකටපත් වෙලා. ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන පිළිබඳ Tamanට ඇති වෙන දැඩි හැඟීම්. නේද මේවා දරුවන්ගේ දේවල් මේවා ආරක්ෂා කරන්න ඕනේ. ඒ කට්ටිය නැතුණාට හරියන්නේ නැහැ. මම මේවා ආරක්ෂා කරන්න ඕනේ. නේද? සිල් ගන්නවත් මට යන්න විදියක් නැහැ. පොල් වැටෙනවා රෙහි කියලා හැම නේද? ඒවා රැකීමේ දැඩි අදහස් කුසල්ද අකුසල්ද? අකුසල්. නේද? එතකොට අනිත් අයට තම පොඩි වැරද්දකට අනිත් අයට පන්න පන්නා පහර දීම් පන්න පන්නා දැනීම් ඒ වගේ ඒවා කුසල්ද අකුසල්ද? අකුසල්. නේද? එතකොට ඒ වගේ ඒවා අයින් කරගන්න එහෙම උත්සාහ ගන්නවද දන්නේ නේද? නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? එතකොට නේද නිවන් දකිද? අකුසල් නැති කරගන්න උත්සාහයක් නැත්තම් නිවන් දකිද? නෑ නිවන් දකිත්වා කිව්වට නිවන් දකින්නේ නිවන් දකින්නේ නෑ. එහෙනම් අපි අන්න එතෙන්ටම වැටෙන්න උන වීරිය ගැන කතා කරන්න. වීරිය කවදා හරි වීරිය සම්බොජ්ජංගය දක්වා වැඩෙන්න ඕන. වීරිය සම්බොජ්ජංගය දක්වා වැඩෙනවා කියන්නේ මොකක්ද? ඒක මාර්ගාංගයක් දක්වාපත් වෙන්න ඕනේ. මාර්ගාංගයක් දක්වාමපත් වෙන්න ඕනේ. එතකොට මාර්ගාංගයක් දක්වා වීරිය අපේ හිතේ තියෙන වීරිය වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ඒක එක දිගටම නේද කිසිම සියුම් අකුසලයකටවත් එන්න දෙන්නේ නැති විදිහට ඒක වැඩෙන්න ඕනේ. ආන් එහෙම වර්ධනය වුණාමයි ඒකට ඒක මාර්ගාංගයක් දක්වා යන්නේ බෝධිආංගයක් දක්වා යන්නේ. මාර්ගාංගයේදී කියන සම්මා වායාමයමයි බොජ්ජංග දේශනාවේදී විරිය සම්බොජ්ජංගය කියලා සඳහන් කරන්නේ. එහෙනම් මෙන්න මේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය පිළිබඳ අපි අවබෝධ කරගන්න ඕන පිළිබඳව මේ ගැන කරුණු හොයන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා. හරිද? මගේ සාමාන්‍ය ජීවිතයේදී වීරිය හැම නිමේෂයකම වැඩි වෙන විදිහට ජීවත් වෙන්න මම උත්සාහ කරන්න ඕනේ. මේ බලන්න. ප්‍රාණඝාත දැන් නැවතිලාද? අදත් ප්‍රදාන කොහොමද? කාමයේ වර්ධව හැසිරීම කොහොමද? ආයෙවන නැවතිලා කියන්න කොහොම හරි ඔය තුනම. එතන ප්‍රාණඝාත ගැන ප්‍රශ්න තියෙනවා. අනිත් ඒවා නම් අපේ අත්ව කරන්නේ නැහැ. ප්‍රාණඝාත වෙන්නේ හුඟක් වෙලාවට කාත් එක්ක තියෙන සම්බන්ධකම් හින්දාද? මధుරුවත් එක්ක තියෙන සම්බන්ධකම් හින්දා. නේද? ඈ මොකද එතෙන්දී වෙන්නේ? මේ මරලා ඉවර කරිය හැකිද? බෑ. එහෙනම් මරලා වැඩක්ද? මරලා ඉවර කරන්න බැරි නම් මරලා වැඩක් නෑ. එහෙනම් ඒ සඳහා වෙන උපක්‍රමයක් යොදා ගන්න එක වටිනවද නැද්ද? මදුරුවා මාව කණ්ඩමද ඉපදුනේ? එයා මගේ පැත්තට එනකොට දන්නවද මෙයාට රිද්දවන්න ඕන කියලා? එයා රිද්දවන්න ඕන කියලා දන්නවනම් එයා මෙයා මාව මරනවා කියලා දැනගන්න ඕනේ. මොකක්වත් දන්නේ නැති අහිංසක සත්වයෙක්ගේ නේද? එයා ගහක වහනවද මිනිස්සෙක්ගේ දහනවද දන්නේ එයා මේ ලෝකේ මොකුත් එයාට එයා අපිට හිතාගෙන ඉන්නේ මේ අපිට වගේම මේ වටේ පිටේ පාරවල් පෙනිපෙරි මේ පාට පෙනිපෙනි නේද? හ්ම් අපි වගේම දුවගෙන ඇවිල්ලා මේ ඔක්කොම මේ තියෙන විදිහටම මේ ලෝකේ යාට පේනවා ඇති කියලා. එයාට පේනවා ඇති කියලා හිතාගෙන ඉන්නේ. එහෙම ඇවිල්ලා ඇඟේ වහනවා ඇති කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. නේද? නමුත් ඉවකට එන නේද? පුංචි දර්ශනයක් සමහර විට තියාට මේ ලෝකෙ පොඩියට එයා එන්නේ ලේයිවට. නේද? ලේයිවට කොහේ එනවද කියලා එයාවත් දන්නේ නෑ. පටස් ගාලා පොඩි වෙනකන් දන්නේ නෑ. ඒ වගේ අපිට වගේ මේ ඉන්ද්‍රියන් ලොකුවට නේද පාට පේන ඔක්කොම පේන එකක් වෙන්න බෑ ඒ පුංචි ශරීරය. ඒක ඉවකට ඉවට ඇදෙන ඉවට ඇදෙන දුර්වල සත්වයක් අපහසුයෙන් එවැනි සත්වයක් කියලා උත්පත්ති ලැබෙන්නේ. ඒ සතා මරලා දාලා ඊළඟට යන්න තියෙන සතර අපාය වෙන්න පුළුවන් එයාට. හරිද? එයාව මරන්න මට අයිතියක් නැහැ. නේද? එයාව මරන්න මට අයිතියක් තියෙනවද? නෑ මට එහෙම අයිතියක් නැහැ. ඒ මොකද මට තවත් සතෙක් මරා ජීවත් වීමේ අයිතියක් නැති වෙන්න ඕනේ මේ ස්වභාව ධර්මයේ. ස්වභාව ධර්මයේ හැමෝටම ඉඩක් තියෙනවා. නේද? ඉතින් එයාගෙන් බේරිලා උපක්‍රම යොදලා එයාගෙන් බේරිලා කටයුතු කරන්න අපි දැනගන්න ඕනේ. නිවෙස් පිරිසුදු කරගන්න ඕනේ. හැදෙන තැන් නැති කරගන්න ඕනේ. නේද? ආවට පස්සේ මරණ එක නෙමෙයි වැඩේ තියෙන්නේ. අපේ දරුවන්ටත් අපි ඒව උගන්වන්න ඕනේ. අර පාරේ තියෙන සටපට සටපට ගාලා මදුරු මරන උපකරණයක්. නේද? හ්ම්. ඉතින් ඒ ඒවාට අපි ඒවා අකුසල් නේද? අකුසල් විකුණනවා හරියට පාරයි නේ තියාගෙන. ගොඩක් කට්ටිය. ඉතින් ඒ විකුණන අකුසල් අපි මිලදී ගන්නවා. අකුසල් මිලදී ගන්නවා. මැස්සෝ ස්ප්‍රේ එක මිලදී ගන්නවා. තමන්ගේ තාත්තා මියදිලා තාත්තාගේ මృతදේහය තියාගෙන. හරිද? එක දවසක් මම තැනකට යනකොට දරුවන්ට කියනවා ඒ අම්මා අන්නරක වටේට මේ ධර්මැස්සෝ ස්ප්‍රේ එක ගහලා දාන්න. ඊට පස්සේ ඔක්කොම මැස්සෝ ටික අතු ගාලා දාන්න. හරිද? අඩුම ගානේ මරණ දුකවත්වත් ඒ වෙලාවෙවත්වත් දැනෙන්නේ නැහැ. තියෙන අකුසලය හඳුනා ගන්න ඕනේ පින්වත් නේ. Tamanට මේ වෙනකොට තියෙන අකුසලය මේ බලන්න අකුසලයේ හැටි. බුදුරජාණන් වහන්සේ කරුණා මෛත්‍රිය කෙනෙක් උගන්වලා තියෙනවද නැද්ද? උගන්වලා තියෙනවා. නේද? මෛත්‍රී භාවනාව කරන්න මං මට කුසීතකමෙහි මගේ හිත මෛත්‍රී භාවනාව කරන්න යනකොට වැටෙනවද නැද්ද? නේද? හා මෛත්‍රී කියන කුසල සිතුවිල්ල අපේ හිතේ උපදවා ගන්න ඕනේ. හරි? ඒක උපදවා ගත්තේ නැත් ඒක උපදවා ගත්තොත් සිද්ධ වෙන සිද්ධිය බලන්න. ඒක විතරක් උපදවා ගත්තාම සිද්ධ වෙන සිද්ධිය බලන්න. මේ වීරය වැඩි කර ගැනීම සඳහා අපි කටයුතු කරේ නෑ කියලා කියන්නයි මම මේ හදන්නේ. කරලා තියෙන හොඟක් අය. නමුත් කරලා නැත් කරලා තියෙන අය තවත් මේක ගැන නේද? ලොකු අදහසක් ඇති කරගන්න ඕනේ. ඒකයි මම මෙහෙම කියන්නේ. දැන් මෛත්‍රිය වඩන කෙනාට සතු මෛත්‍රී හැඟීම තමන්ගේ හිතෙන් ප්‍රබල වෙලා එන විදිහට හිත සකස් කරගන්න. මම දැන් ওই කාරණා ටික කියනකොට අර මధుරවා කියන්නේ නිකන් නිකන් මේ මොකද්ද නිකන් පොඩි සංඥාවක් එක ඇදීලා නිකන් හුළඟ යන කොලයක් වගේ එයා දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා අර ලේ ඉව යාට යන්තම් දැන්නකොට මිනිස්සෙද්ද කියලා දන්නවද නැහැ හරිද මේ රස්නේ කාලේ කියලා දන්නවද නැහැ මං ඩෙන්ගු අරන් යනවා කියලා දන්නවද නැහැ මොකක්වත් දන්නේ නැතුව මේ මනුස්ස ලෝකයේ මෙහෙම එකක් තියෙනවා අතක් තියෙනවා මේකෙන් පාර වදිනවා කියලා දන්නවද? දන්නවනම් පැත්ත පලා දෙන්නේ නේද? එතකොට මේ මොකක් ඒ ටික ඔක්කොම කියනකොට අපිට කරුණාවක් ඉපදුනාද නැද්ද? අනේ මේ අහිංසක සතාව මම මරලා දානවනේ කියලා. නේද? අන්න ඒ වගේ අපේ තුල මේ මෛත්‍රිය මෛත්‍රිය කරුණාව ඇති වෙන්න ඕනේ පින්නන්නේ අර තරහ ගිහිල්ලා මරන්න යන වේගයට වඩා වැඩි වේගයකින්. ඒක ඇති වුණා නම් සතු මරන්නේ මරන්නේ නෑ නෙවෙයි මැරෙන්න වෙන්නේ මරන්න වෙන්නේ නෑ මගේ හිත වළක්වනවා හොරකම් හොරකම මම හොරකමක් කරලා ඒ බඩුව අහිමි වෙන පුද්ගලයා ඉන්නවා හොරකමට භාජන වෙන පුද්ගලයා ඉන්නවා ඒ පුද්ගලයා ගැන මටම අයිතියක් තියෙනවනේ මගේ දරුවා වගේ කියලා දරුවන්ගේ දේවල් හොරකම් හොරකම් කවදාවත් හොරකම් කරනවට කැමතිද නෑ එහෙනම් ඒක වෙන්නේ නෑ කාමයේ වර්ධව හැසිරීම මෛත්‍රිය තියෙන කෙනෙකුට කාමයේ වර්ධව හැසිරීම වෙන්නේ නෑ ඇයි තමන්ගේ ස්වාමියා භාර්යාව ගැන පළවෙනි එක මෛත්‍රියක් තියෙනවා. අනිත් එක ඒ වගේම ඒ කාමයේ වර්ධව හැසිරීමට භාජනය වෙන කෙනාගේ ස්වාමියා හෝ භාර්යාව මේක දැනගත්තොත් සිද්ධ වෙන මහා දුක කියලා යාට මෛත්‍රියක් තියනවද නැද්ද? ඇයි තමන් දැන් අම්මලා කැමතිද තමන්ගේ දරුවෙක්ගේ තමන්ගේ පුතාගේ භාර්යාව කාමයේ වර්ධව හැසිරීලා පුතා දුකටපත් වෙනවට කැමතිද? දුවගේ ස්වාමියා කාමයේ වර්ධව හැසිරීලා දුව දුකටපත් වෙනවට කැමතිද? නෑ අන්න ඒ වගේ එහෙනම් මේක සිද්ධ වෙන්නේ නැහැ අපේ අතේ බොරු කීම කේලම් කීම පරස වචන කීම මේ මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ එහෙනම් ඒවා දැනට සිද්ධවන්නේ නම් ඒ සිද්ධ වෙන්නේ මට මගේ හිත සිද්ධ නොවන විදියට හදාගන්න පරක්කු වෙන හින්දාද නැද්ද පරක්කු වෙන හින්දාද නැද්ද නේද ආන් එහෙනම් මගේ ළඟ ඒ කුසලය නැහැ කියලා හඳුනා ගන්න ඕනේ ඒ කුසලය නෑ කියලා හඳුනගන්න ඕනේ. ඒ කුසලය ඇති කරගන්න මම පරක්කු වෙලා. හරිද? ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හඳු හදාගත යුතු කුසලයක්. එහෙම අදහසක් අපිට හැම වෙලේම එන්න ඕනේ. අපි අහුවත් වීරිය කියන්නේ මොකද්ද කියලා සතර ධම්ම ප්‍රධාන වීරය. කියලා නැති කුසල ඇති කර ගැනීම, තියෙන කුසල් නේද වර්ධනය කර ගැනීම කියෝ කියෝ කියනවා. ඒ කියනවා විතරයි. Taman දිහා හැරිලා බලන්නේ නෑ. අපි අපි දිහා හැරිලා බලන්න ඕනේ පින්නත් නේ. අපි කියන ගාතාවක් අන්තිමට බුද්ධ වන්දනා ඉවරලා මොකද්ද? කායේන වාචා චිත්තේන පමාදේන පමාදේන මයා කතම් මගේ අතින් සිද්ධ වුණා මොකක් හින්දාද? ප්‍රමාදයේ හින්දා සිද්ධ වෙච්ච දේ කියලා. මොකක්ද නැ ප්‍රමාදය කියන්නේ? ප්‍රමාදය හරියට අත් දක්වන්න. මොකද්ද ප්‍රමාදය? ඔන්න ගෙදර තියෙනවා වාහනයක්. මේකේ හුලං ගිහිල්ලා මම ඒක හුලං ගහන්නම් කියලා හිතාන ඉඳලා දැන් යන්න බෑනේ හුලං ගිහලා තියෙද්දි. හැන්දෑවේ තාත්තා සනීප වෙනවා. දැන් වෙන වාහනයක් හොයාගන්න දැන් ඉතින් හුලං ගහලා නැහැනේ පැච් එක දාලා නැහැ. ආන් ඒතර කියනවා මම පරක් වුණානේ මේකේ නේද? මට ඊයේ මේක දැම්මා නම් මේක වෙන්නේ නෑ. මට ඒ වෙලාවේ ඉක්මනට ඒකේ අරයි යන්න තිබ්බා මං දාන්න හිටියේ මට දාගන්න බැරි වුණා මං ප්‍රමාද වුණා. මොකද ප්‍රමාද වුනේ? වැඩේ ගන්න පුළුවන් විදිහට වාහනේ හදාගන්න ප්‍රමාද වුණා ඒකින්ද අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න බැරි වුණා නේද එහෙනම් මම මෛත්‍රිය වර්ධනය කරගන්න ප්‍රමාද වුණා ඒකින්ද මගෙන් ප්‍රාණඝාත සිද්ධ වුණා බුදුහාමුදුරනේ ඒක තමයි අර කියන්නේ ප්‍රමාද වුණා මං අසුබය වර්ධනය කරගන්න ප්‍රමාද වුණා ඒකින්ද මං කාමයේ වර්ධවා ඇතිරීම සිද්ධ වෙනවා මගේ අතින් මට තාම මේක හැදෙන්නේ ඒක වෙන්නේ නැති විදිහට හිත හදාගන්න බැරි වුණා ඒක කියන්නේ ප්‍රමාද වුණා ආ මගේ ප්‍රමාදයේ හින්දායි මේ වැරදි මගේ අතින් සිද්ධ වෙන්නේ. ඒ මොකද වැරදි සිද්ධ නොවන විදිහට හිත හදාගන්න බැරි වුණා, බැරි වුණා, බැරි වුණා. ආන් ඒකයි ප්‍රමාදය. එහෙනම් අපි අපි ළඟ නැති කුසල ගැන හුඟක් අයට අදහසක් නැහැ පින්නත්. අදහසක් නැහැ. තියෙන අකුසල් ගැන අදහසකුත් නැහැ, නැති කුසල් ගැන අදහසකුත් නැහැ. තියෙන අකුසල් ගැන අදහසකුත් නැහැ. ඒවා ඔහේ තිබ්බාවේ කියලා ඔහේ ඉන්නවා. හරිද? බැඳීම් ඇති වෙනකොට, ඒවායෙන් ගැලවෙන්න බැරි වෙනකොට, හිතේ දුක් ඇති වෙනකොට මං මෙහෙම කියන්නම් අඩුම තරමේ ඇඬෙනවද තාම? නේද? තාමත් අඬනවද? නැතුව නැතුව නේද? අඬන්න නැතුව ඉන්නවද අපි එහෙම? හා. එක සැරයක් ඇඬුණා නම් ඊළඟට ඊට පස්සේ මොකද කරන්න ඕන? ඇයි මට ඇඬුනේ කියලා හිතුවද? ඇඬුණා නම් ඇඬුනේ ලෝභයක් හරි ද්වේෂයක් හරි හින්දාද නැද්ද? නේද? ආයේ කතාවක් නෑ. ලෝභ ද්වේෂ මොහෙන් තමයි අඬන්නේ. ඇඬෙන්නේ ඒකයි. ඇඬුණා නම් අනිවාර්යයෙන්ම අඬලා ඉවරුණාට පස්සේ ඉතින් හරිනේ දැන් දැන් සනීපයිනේ. නේද? හ්ම් අඬලා ඉවරුණාට පස්සේ බලන්න ඕනේ ප්‍රශ්නේ ටිකක් සංසිඳෙනවනේ. සංසිඳලා පස්සේ දැන් අඬන්නේ නැහැ. එතකොට බලන්න ඕනේ මොකද ඇඬුනේ? මොකද ඇඬුනේ කියලා බලන්න ඕනේ. ඇඬුනේ කුසලයක් හින්දාද අකුසලයක් හින්දාද? ආ දැන් මොකද කරන්න ඕන? ඒ සිද්ධියම ආයසරයක් වුණොත් මට ඇඬෙනවද නැද්ද? ඒ සිද්ධියම ආයසරයක් වුණොත් ඇඬෙනවා. ඒ සිද්ධියම ආයසරයක් වෙනකොට ඇඬෙන්නේ නැති විදිහට මම මගේ හිත හදාගන්න දුවන්න ඕනේ. හරිද? දුවලා ගිහලා ප්‍රතිකාර ගන්න ඕනේ. කාගෙන්ද? ස්පිතාලෙන්ද? නෑ. ධර්ම ශ්‍රවණය කරලා, කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා මෙන්න මේ தත්වෙන් මම මට අත මිදෙන්න ඕනේ මේක හරියන්නේ නැහැ හැමදාම මේ දුක් තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ කියලා Taman Tamanට හැම වෙලේම අකුසලයේ දැකලා ඒකට ප්‍රතිකාර කරගන්න ඕනේ ඒකට ප්‍රතිකාර කරගන්න ඕනේ එහෙනම් වීරිය උපදවාගෙන කටයුතු කරන්දී ඉස්සෙල්ලාම අකුසලය දැනගන්න ඕනේ කුසලය දැනගන්න ඕනේ එතකොට ඒ කුසලය වර්ධනය කරන්න තමන්ගේ හිත තමන්ට බලපෑම් කරාද දැන් ඒ හඳුනාගන්නේ නුවණින්. නේද? අපි ඊයේ කතා කරා ධම්මවිජය සම්පෝඥාංගය කියලා ගැඹුරු දේවල් ටිකක් කතා කරා. පංච උපාදානස්කන්ධය ගැන කතා කරා. හරිද? එතකොට ඒවා තේරුම් ගැනීම සඳහා මගේ හිත මට තල්ලුවක් දැම්මාද? මතක් කරාද කියලා බලන්න. නේද? එහෙනම් මොකක්ද අඩු? වීරය වීරිය අඩුද නැත්නම් එහෙනම් ටිකක් අපේ වීරිය අඩුයි එහෙමද කියන්න වෙන්නේ නැ කොහොමද කියන්න වෙන්නේ වීරයක් නැතිම තරම්ද කියලා මට හිතෙනවා නේද හරි එහෙනම් බලන්න තමන්ගේ ඊළඟ දැන් අපි භාවනා කරන කෙනෙක් කියන්නකෝ හුඟාක භාවනා කරද්දි මේවා ප්‍රායෝගිකව මම කියන්නේ මේ වැඩසටහන ප්‍රායෝගික වැඩසටහනක් වෙන්න ඕනේ කියලා හුඟාක භාවනා කරනවා ඕන දැන් ඉඳගෙන කරනවා දැන් ඈ. දැන් මොකද කරන්නේ කරනකොට දැන් යම් කිසි ආකාරයකට භාවනාව කෙරෙලා ඒක පාටම සිතුවිල්ලක් එනවා අදට මෙච්චරයි. ආය බෑ. ආය බෑ. ආය බෑ. කොහෙන්ද ඒක ආවේ? කවුද මේ පණිවිඩය දුන්නේ? ආ මොනවට බර වෙච්ච හිත දේ පණිවිඩය දෙන්නේ මෙච්චරලා භාවනා කරන් ඉඳගත්ත කෙනා දැන් මොනවට බර වෙලාද? ඔව් විසිරිච්ච හිතක් ඒක විසිරිලා එතනින් එහාට යාට කරගන්න බෑ. හරිද? ඉතින් මොකද කරන්න ඕන? අන්න තියෙන කුසලය දක්වා ආවා. ඊට වැඩි එහාට යා වර්ධනය කරගන්නේ නෑ. නේද? තියෙන தത്വයට ආවා. ඊට වැඩි වර්ධනය කරන්නේ නෑ. මොකද කරන්න ඕනේ? භාවනාවක් ඉවරුණා මට ඇති කියලා හිතුණා නම් ඇති කියලා හිතුණ තැන ඉඳන්ම ආයෙ තව ටිකක් හරි කරන්න ඕනේ පුරුදු වෙන්න ඕනේ. පැයක් ඉඳගෙන මේක කරනවා කියලා මං අවවාදයක් දෙන්නම් භාවනා කරන්න නැත්තන්ට මම පැයක් භාවනා කරනවා කියලා වෙලාව යදාගත්තා. නැත්නම් පැය භාගයක් භාවනා කරනවා කියලා වෙලාව යදාගත්තා. විනාඩි 20යි එතනින් හරියට මට කොහොමත්ම බෑ. හරිද? මං කියන්නේ හැම වෙලේම නැගිටින්න එපා. බෑම කියනවා නම් හිත භාවනා කරන්නත් එපා. හරි ඉන්න. හරිද? එයි මම පැය භාගයක් අදිස්ථාන කරන්න ගියේ නේද? හරි. දැන් භාවනා කරන්න බෑනේ හිත විසිරෙනවනේ ඉතින් හරි නිකන් ඉන්න. එතකොට කියයි බොරුවට කාලය යනවනේ කියලා. නෑ නෑ නෑ ඉන්න. ගිය වෙලාව අදිස්ථාන කරගත්ත වෙලාවෙන් ඉන්න. හරිද? දැන් ඉන්නකොට නිකන් ඉන්න එපා නිකන් ඕපදූප මතක් කර කර ඉන්න එපා. මම එතකොට කියන්නේ හුඟක් අයට ජීවිතය ගැන යථාභූත ස්වરૂපය ගැන ඔහේ මතක් කර කර ඉන්න. ඇත්තට මොකක්ද අප්පා මේ ජීවිතේ ඇත්තට භාවනාත් කරන්න ඕනේ නේද? කාණ්ඩ ඕනේ, බොණ්ඩ ඕනේ, නාන්න ඕනේ. හද එපා වෙනවා, උයන්න ඕනේ, එපා වෙනවා කිය කිය ආන් එහෙම මෙනෙහි කර කර ඉන්නවා. හරිද? ඒවා මෙනෙහි කරන ජීවිතයේ ඇත්ත తත්වය ගැන මෙනෙහි කර කර ඉන්න අර වෙලා වෙනකන් නැගිටින්න නැතුව. හරිද? හුඟක් වෙලාවට මොකද දන්නවද වෙන්නේ? දැන් නැගිටින්න බැරි තහනමක් දාලාන්න තියෙන ශරීරයට මොකද්ද වෙන්නේ හුඟක් වෙලාවට? විනාඩි 5ක් විතර එහෙම ඉන්නකොට ආයතරයක් භාවනාවට හිත යොමු වෙනවා අත්දැකලා බලන්න. හරි. අත්දැකලා බලන්න ඕක අන්න ආයතරයක් හිත යොමු වෙනවා නීතිය දාලා තියෙන කලින් නැගිටින්න දෙන්නේ නැතුව. ආන් එහෙම ප්‍රවේශමෙන් අපි අපේ නැති කුසල් ඇති කරගන්න ওই ක්‍රමයට වර්ධනය කරගන්න ඕනේ. දවස ගානේ නැති කුසල් ඇති කරගන්නවා නම් සීලය කැඩෙන වාර ගාන දවස ගානේ අඩු වෙන්න ඕනේ. හරිද? සමාධියට හිත බර වෙන්න ඕනේ. ලෝකයේ ගැන ඇත්ත తත්වෙ ටික ටික තේරෙන්න ඕනේ. එහෙනම් නැති කුසල් වර්ධනය වෙන්න ඕනේ. ඒ වගේම සමහර අයගේ තියෙන කුසලයන් පිරිහෙනවා කාලෙක කාලෙන් කාලෙට. හොඳට ඉඳලා විකාර තත්ත්වයටපත් වෙනවා. ඉතින් එහෙම වෙන්න නොදී ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට මේ හැම දෙයක් ගැනම අපි ලොකු සැලකිල්ලක් දක්වන්න ඕනේ. හරිද? අපේ හිතෙන් සතර සම්‍යක් ප්‍රධානව වීර්යය වැඩෙන්න ඕනේ. මං අහන්නේ මේ අතෝ නිකමට වක්වත් මේ අතන්ට දැනුණද ඒක? දැනුණද කියලා මං අහන්නේ. අඩුම තරමින් දැනුණාද මේ මගේ හිත මේ වගේ තත්වයන් යටතේ මාව ඒ කුසීතකමෙන් ඔසවා තියෙන ස්වභාවයක් දැනට තියෙනවද කුසීතකම කියලා කියන්නේ කුසලයේ තියෙන කුසලයේ තියෙන කම්මැලිකම හරිද ඒ කියන්නේ කුසලයේ තියෙන දැන් මෙහෙමනේ දැන් ඔන්න ස්වාමීන් වහන්සේලා කියනවා ආහාරයේ තියෙන කැමැත්ත අයින් කරන්න කියලා මාත්‍රාවට ආහාර ගන්න පුරුදු කරන්න. එතකොට ප්‍රත්‍යවේක්ෂා කරලා ආහාර ගන්න කියලා. අහලා නැද්ද ඒක? මේ ඒක කරන්න දෙන්නේ. නේද? දැන් මම හරි කරන්න දෙන්නේ. ගාක් අයක කරන්න ඉන්නේ අත්‍තරම. ඇත්ත තමයි නේද? මම මේක මේකෙන් අයින් වෙන්න ඕනේ. අත්‍තර ආහාර වල තියෙන කිජුභාවයෙන් අයින් වෙන්න ඕනේ. මම මේක කරන්න ඕනේ. කවදද? අද කාලා හෙට. නේද? ආම් කුසීතකමේ ලක්ෂණය. මම භාවනා කරන්නයි ඉන්නේ. නේද? භාවනා කරන්නද නැද්ද ඉන්නේ? ඉදිරියේදී භාවනා කරන්නද නැද්ද ඉන්නේ? ඔව් භාවනා කරන්න ඉන්නේ. හැබැයි දැම්මම මේ මර්තාව වැඩ දිනවනේ. ඒ වැඩට ඉවර කළා මම භාවනාවට යනවා. අනිත් අය වගේ නෙවෙයි මම. නේද? එහෙම හිතාගෙන ඉන්නේ. හැබැයි අද කරන්න කැමැත්ත නැහැ. මම ඉක්මනින් ධර්මය ගැන හදාරන්න ඕන අරවා මේවා කරන්න ඕනේ ධර්මය පිළිබඳ කියලා අදහසක් තියෙනවා. හැබැයි ඒක මොන දෝෂේ වගේද? භාරගිරි දෝෂේ වගේ. නේද? මේ මෙයා මේ වැඩේ කරන්න හැම වෙලේම පස්සට දානවා. අදට ඔහොම ඉඳලා පස්සේ, අදට ඔහොම ඉඳලා පස්සේ, අදට ඔහොම ඉඳලා පස්සේ. ආන්ගේ කෙලෙස් වලින් අයින් වෙන්න හිතේම තියෙන අකමැත්තට කියනවා කුසීත ස්වභාවය කියලා. හරිද? අන්න ඒ කුසීත ස්වභාවයට වැටෙන්න දෙන්නේ නැතුව සිත නැවත නැවත ඔසව ඔසව ඔසව ඔසව තබන ස්වභාවය තමයි වීරිය කියලා කියන්නේ. හරිද? ඒ කුසීතකමට වැටෙන්න දෙන්නේ නැතුව අපේ හිතෙන්ම කුසීතකමෙන් අත මිදෙන ස්වභාවයයි අපේ හිතේ තියෙන වීරිය චෛතසිකයාගේ ලක්ෂණය. වීරිය ඉපදුනා නම් ඒකේ ලක්ෂණය තමයි කුසීතකමට වැටෙන්න දෙන්නේ නැහැ. මේ බලන්න. සමහර කට්ටිය මෙහෙම කියනවා. දැන් දැන් බඩගිනි කාලම ඉන්නවා මේ වැඩේ කරන්න. දැන් ඉතින් කණ්ඩ කන වෙලාව ආසන්න වීගෙන ඉන්නේ. එහෙනම් දැන් බඩගිනි කාලම ඉන්නවා කාලම මේ වැඩේ කරනවා කියලා වැඩේ කල් දානවා. ඊළඟට කෑවට පස්සේ ඔව් දැන් ආපු ගමන් කොහොමද නේද කියලා වෙලා එක පැත්තට දානවා. ඊට පස්සේ මොකද කරන්නේ? හැන්දෑව ගමනක් යන්න තියෙනවා කියලා හැන්දෑව යන්න තියෙනවනේ ගිහිල්ලා ඇවිල්ලාම භාවනා කරනවා. ඉතින් තව දෙකක් විතර ඔහේ නිකන් ඉන්න මේ වැඩේ තියෙනවනේ කියලා. ගිහිල්ලා ආවට පස්සේ මහන්සිනේ නේද ගිහින් ආව විතරයි කියලා. ඇඟේ එහෙම රිදෙනවා සමහර ඇත්තන්ගේ. නේද? ඇඟ රිදෙනකොට මොකද අදහස? අසනීපයක් වෙන්න වගේ කියලා. නේද? මේ ඉතින් අන්න එහෙම කරන්නේ නැහැ. අසනීපයක් හැදුනොත් ඉවර වුණාට පස්සේ හොඳ වුණා විතරයි තව කල් ඉන්න ඕනේ කියලා. ඔන්න හැමදාම කුසීත ස්වභාවයේ වැටෙනවා. මේ කුසීත ස්වභාවයේ ඉන්න අය මැටි ගුලි වගේ ජීවිතේ. හරිද? ඇයි මැටි ගුලි වගේ කියන්නේ? මැටි ගුලියේ ජග් ගාලා බිමට දැම්මහම කොහමද? ඔසවා දෙන්නේ නැහැ. නේද? ඒක ඔසවා දෙන්නේ නැහැ. එතනම එතනම හිටිනවා. හරි? ඒ වගේ රබර් බෝලයක් නම් කොහමද? ආ පල්ලෙහාට වදින වේගෙම ඔසවා දෙනවා. නේද? ඒ වගේ කුසීතකම තියෙන ඇත්තන්ගේ කෙලස් ක්‍රියාත්මක භාවයට ගියාම කෙලස් වලින් අයින් වෙන්න හිත උස්සලා දෙන්නේ නැහැ. හරිද ඕපදූප කතාවට පටන් ගත්තොත් කොහමද එතනම රැඳෙනවා එතනම රැඳෙනවා රැඳි රැඳි රැඳි රැඳි ඒකේ මැටි මැටි ගුලිය වගේ කිව්ව එක ඇලිච්ච තැන ඇරෙනවා කාත් එක්ක හරි කතාව පටන් ගත්තොත් කතාව හරි නිදාගත්තොත් නිදාගත්තා එයා ඉඳගත්තොත් කොහේ හරි අපේ නැගිටින්න තියෙන අමාරු හරි බැහි ගහිලා අම්මේ කියලා කියලා නේද එහෙම තමයි නැගිටින්නේ හරිද මොන වැඩේ කරන්න ගියද කණ්ඩ ගියා වුණත් එහෙමයි හරිද? ඒකේ ඇලී ගැලී ඉන්නවා මිසක් ඒකෙන් ගැලවෙන්න උවමනාවක් නැහැ. හැමදේම ඒ කට්ටියගේ දැකලා තියනවාද? ඒ කට්ටියගේ මේ බෙල්ලෙන් උඩ කොටස හරි බරයි. දන්නවද? ඔය සමහර දරුවෝත් ඉන්නවා එහෙම. සමහර දරුවෝ ඉන්න කුසීතකමට කැමති අර මැටි ගුලි වගේ නේද? ඉන්න අය පාඩම් කරන්න ගියාම කොහොමද බලන්නකෝ හොඳට හොයාගත්ත හැකි. මේසේ පාඩම් කරන්න ගියොත් එහෙම එයාලට මේවට මුක්කු තියන්න ඕනේ. හරි මෙතෙන්ට මුක්කුවක් ඕනේ මෙතෙන්ට මුක්කුවක් ඕනේ මේ මේවට මෙහෙම මෙහෙම ඕනේ ඒවට මුක්කුව ඕනේ හරිද එතකොට අන්නේ මොකද ඒ කුසීතකම හින්දා හරි බර ගතිය තියෙනවා ඉතින් Tamanට හොයාගත්ත හැකි මගේ මේක ඔසවා දෙන ගතිය නැහැ හරි ඒ වගේ කට්ටිය ඉඳගත්තොත් ඉඳගන්නේ කොහොමද කොන්ද කෙලින් තියාගෙනද නෑ නෑ පන්සල් වල දැකලා තියෙනවා දර බිත්ති ඔකෝම තෙල් ගාලා අපේ කට්ටිය තෙල් ගානවා බිත්ති වල හරි කැමති බිත්ති වල තෙල් ගන්න නේද ඒ මොකද තෙල් ගන්නේ හේතුව දාලා නිකන් නේ ඔළුවත් හේතු වෙලා අපි සමහරවිට ධර්ම දේශනාවලට යනවා පින්නන්නේ ගියාම දැක්කහම එපා වෙනවා කිසිම සද්දාවක් නැහැ මොකද හාන්සි පුටුවේ ඉන්නවා වගේ ඈතට මෙහෙම මෙහෙම ඉඳගෙන ඉන්නේ ආය දැක්කටවත් ගානනේ ඔහේ ඉන්නවා ඔබ වහන්සේ කියන්නකෝ ඉතින් අපි අහගෙන ඉන්නවා ආපු එකේ මෝඩකම කියලා හිතනවා මේ වගේ දෙන්නේ තුන් දෙනෙක් දැක්කහම නේද මෙන්න මෙහෙම ජීවිතය ඉඳගත්තුත් ඉඳගත්ත තැනම ඉඳගත්තාම වගේ ඒක මම කිව්වේ මතක තියාගන්න මැටි ගුලිය වගේ කියලා හරි මැටි ගුලිය වගේ කාර්යක්ෂම නැහැ. පිපිච්ච මලක් වගේ වීරිය තියෙන කෙනා. හරි වේගෙන් වේගෙන් වේගෙන් වැඩ කරගන්න කෙනෙක්. හරි කුසීතය එහෙම නැහැ. දැන් කතා කර කර ඉන්න ඕනේ. තව තැනක ළඟ ළඟ ඉන්න ඕනේ. රූපවාහිනිය ළඟ තව ටිකක් වෙලා ඉන්න ඕනේ. තව කොහරි කෙලෙස් ක්‍රියාත්මක වෙන තැන් වලට වෙලා ඉන්නවා. හරිද? හිමීම් බෝලේ වගේ පෙරලි පෙරලි ඕපදූප කියන තැනට සිල් ගන්න දවසේ හරිද? හිමීම් ඒ පැත්තට හිමී අනේ යන්නේ හිමීම් ඉතින් එක්ක එක්ක අර ගිහලා ඉක්මනට අහගෙන එන්නයි. නේද? මේ වගේ හරීම කම්මැලි, ඊටාම කම්මැලි ස්වභාවයේ අන්නේ ලක්ෂණ තියෙනවද දන්නේ කුසීතකමෙන් හිත ඔසවා දෙන්නේ නැහැ. ඔන්න ඔය අර්ථ දැක්වීම මතක තියාගන්න ඕනේ. මගේ හිත කුසීතකමෙහි වැටෙනවා. මොකද අපි මේ ටික කතා කරලා ඉවර වෙලා මේ ලක්ෂණ ටික මේක දැනෙන විදිහ කතා කරලා ඉවර වෙලා හරිද? වීරය උපදවා ගන්න මොකද කරන්නේ කියලා සාකච්ඡා කරනවා. හරිද? ඒක බොහෝ විට අද දවසේ නෙවෙයි අද දවසේ අපිට වෙලාවක් ඉන්නේ නැහැ ගන්න. නමුත් මේ බොජ්ජංග දේශනාවේ මොකද කරන්නේ? මම කිව්වා වැඩ පටන් ගන්න ලෑස්ති වෙන්න කියලා බොජ්ජංග දේශනාව පටන් ගන්නකොට. අවබෝධය ඇති කරවන හිත හදන හිත සකස් කරන වැඩ ටික පටන් ගන්න ලෑස්ති වෙන්න කිව්වා. ඒකින්ද වීරිය උපදවා ගැනීමට කරන දේ ටික තමයි හරියම වටින්නේ. හරිද? මොකද්ද කරන්න ඕන කියලා. අන්න ඒ ටික ඒ ටික ගැන සාකච්ඡා කරනකොට සාකච්ඡා කරපුවාම ඉස්සෙල්ලා මේක දැනගෙන ඉන්න ඕනේ. මම මැටිගුලියක්ද? ඔය මැටිගුලිය කියන වචනේ හොඳට මතක තියාගන්න. මේක මැටිගුලියක් කියන්නේ මේ තැන් තැන් වලට වැටලාලා වැටි වැටි ඉන්න එක නෙවෙයි. කෙලෙස් ක්‍රියාත්මක වෙන කෙලෙස් වලින් අයින් වෙන්න බැරිකම. කුසීතකම කියන්නේ ඒකයි. හරිද? කුසීතකම කියන්නේ කෙලෙස් වලින් අයින් ආහාරයේ ඇලී ගලී ඉන්න ආහාරෙම ඇලීලා. කවුරු වගේද? ඇඹල යාසීනි ගොඩේ ඇලිලා ඉන්නවා වගේ. හරිද? තට්ටු දැම්මත් යන්නේ නැහැ. නේද? සීනි රහ වැටුණාට පස්සේ ඉතින් ඒක ඒක අයින් කරන්න ලෑස්ති නැහැ. ඉතින් ඒවා ඒවට වීරිය නැහැ. හිත උසවා තබන්නේ නැහැ නෑ කනවා කනවා කනවා කනවා කනවා කනවා කාලාන්තිමට නේද? කර්මයේ හින්දා මහත් වෙන අය ඉන්නවා, ගෑම හින්දා මහත් වෙන අය ඉන්නවා. කර්මයේ හින්දා මහත් වෙන අයට කරන්න දෙයක් නැහැ. නේද? නමුත් කෑම හින්දා කිලෝ ගණන් හැදෙන අය ඉන්නවා. කර්මයේ හින්දා මහත් වෙන අය කර්මය අඩු කරගන්න ලෑස්ති කරගන්න ඕනේ. කෑම හින්දා මහත් වෙන අය කෑම පානය කරගන්න ඕනේ. නේද? ඉතින් ඒ වගේ දැනගෙන තමන්ගේ කුසීතකම දැනගන්න ඕනේ. දැනගෙන ආන් ඒක නැති කරගන්න බලන්න මගේ හිත අන්න ඒ වගේ මේක ඔසවා තබන්න ලෑස්ති වුණාද භාවනා කරන්න කිව්වොත් භාවනා කරන්න යනවා තමයි ගියාට ටිකකින්ම මේ යටිතල්ල පල්ලෙහාට යනවා නේද සාමාන්‍යයෙන් අපි නිකන් ඉන්නකොට යටිතල්ලයි උඩුතල්ලයි හේතු වෙලානේ තියෙන්නේ නේද භාවනාවේ ඉරියව්වේ ඉන්න අය බලන්න ඕන ඔය දෙක හේතු කරගෙනම කරගෙන යන්න නේද? හුඟක් වෙලාවට වෙන්නේ මොකද්ද? යටි කල්ල පල්ලෙහාට වැටෙනවා. ඒ පල්ලෙහාට වැටිලත් එක්ක ඊළඟට බෙල්ල කඩාගෙන වැටෙනවා. නේද? භාවනා මධ්‍යස්ථාන ලැජ්ජාවයි බෑ. හරිද? ලැජ්ජාව බෑ කවුරු හරි පිටින් ඇවිල්ලා බැලුවොත් එහෙම. ඒකට පංච පාදානස්කන්ධය හොයන එක පැත්තකින් තියලා බඩේ බඩ බඩේ මොනවා හරි හොයනවා වගේ නිකන්. හරි මෙහෙම වන වන වන වන වන නේද? ඉතින් මේ නේද හරීම නින්දිතයි. හ්ම් හේතු නැතුව බෑ. ඔය කම්මැලි අය ඉඳගන්නේම කෙලින් නෙවෙයි. නේද? ඒ කුසීතක මේ මේ මේ තමයි පූර්ව ලක්ෂණ මම කියන්නේ Tamanට Taman හොයාගන්න. ඉඳගත්තොත් එයාට ඕන හාන්සි වෙන විදිහේ පුටුවක්. හරිද? තීන මිද්දේ බහුල කුසීතකම බහුල අය හරහට ඉන්න හරි කැමති. හරහට ඉන්නවා කියන්නේ මොකද්ද? නේද මේක පොළවේ පෙරලන්න. හරිද? එතකොට කෙලින් අතට මේ ශරීරය නැතුව පෙරලා තියාගන්න පැත්තට බරව ඉන්න හරීම පෙරලලා තියෙන පැත්තට බර වෙන්න හරි කැමතියි. හරිද? ඊළඟට ඒ කට්ටියගේ තව ලක්ෂණයක් තියෙනවා අඳුනගන්න. කතා කරොත් මොනවා හරි ලෞකික දෙයක් හරි කරමු කියලා. හැම වෙලේම ඒකට විරුද්ධව කොහොම කරොත් මෙහෙම වෙන්නේ වෙන්නේ මෙහෙම වෙන්නේ දන්නේ නැද්ද දන්නේ නැද්ද කියලා කතාවෙන් අරක නවත්තන්නමයි කතාව. ඊට පස්සේ එයා දැන් නවත්තන පැත්තට අපි කතා එයා එයා නවත්තන පැත්තට කතා කරනවනේ වැඩේ නොකරමු කියලා. නොකරන පැත්තට කතා කරනවනේ. ඒ කතා කරනකොට අපි මොකද කරන්නේ? ආ කමන එහෙනම් එහෙනම් ඔය ඔයා ඔය කියන විදිහට නෙවෙයි එහෙනම් මෙන්න මේ විදිහට කරමුකෝ කියලා කියනකොට මොකද කරන්නේ? ඒකත් නෙකරන පැත්තට කතා කරනවා. ඒ වුණාට එහෙම වුණොත් මෙහෙම වෙනවනේ එහෙම වුණොත් මෙහෙම වෙනවනේ කියලා. ආයෙ මම මේ දෙකම නැතුව වෙන විදිහක් කියලා බලනවා. කියලා බලනකොට ඒකටත් අර විදිහට කතා කරනවා. හැම වෙලෙම නෙකරන පැත්තටම කතා කරනවා. ආයෙ කුසීතකමේ ඉන්න අය හරිද හරියට කොකු බලට්ට වගේ ඉන්නේ. ගෙදරට කවුද එන්නේ? පාරේ කවුද යන්නේ? හරිද? මොකටද? කතාවට අල්ලගන්න හරිද? ගෑලවෙන්න නම් දෙන්නේ නැහැ. නේද? කතාවට හරීම හරීම දක්ෂයි. අනිත් අය මෙයාව දකින්නකොට මගහරිනවා. මගහරිනවා අම්මෝ අහුනොත් නම් ආවුනොත් නම් ඉවරයි. එයාලට වෙලාව මදි. කාර්යක්ෂම පුද්ගලයින්ට වෙලාව මදි වෙලා ඉන්නවා. එයාලට වෙලාව වැඩි වෙලා. හරි එයාලට වෙලාවට කරන්න දෙයක් නැහැ. මොකද කළ කළ යුතු දේ දන්නේ දන්නේ නැහැ. බලන්න තමන්ගේ ළඟ ඒ වගේ ලක්ෂණ තියෙනවද කියලා. වැඩ දෙකක් අතර පරතර තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. වැඩ දෙකක් අතර පරතර තියාගන්න එපා. නේද? එහෙම පරතර තියාගෙන නිකන් ඉඳින්ද නිකන් ඉඳින්ද හිටියත් හැන්දෑවට නිදා ගන්නවා. ගොඩක් වැඩ කරත් හැන්දෑවට නිදා ගන්නවා. නේද? ගොඩක් වැඩ කරන පුද්ගලයාගේ සෞඛ්‍ය මොකද? කායික සෞඛ්‍ය හොඳයි. මානසික සෞඛ්‍ය ඒකත් හොඳයි. නේද? එහෙනම් කායික සෞඛ්‍යයත් මානසික සෞඛ්‍යයත් දෙකම හොඳින් තියාගෙන මේ වැඩ කරලා බුදිය ගන්න එක හොඳ නැද්ද? නේද? ඈ ඒකින්ද කෙලෙස් සහිත වැඩ නෙවෙයි කෙලෙස් සහිත වැඩවල කෙලෙස් අතහැර ගැනීමේ වැඩපිළිවෙල තමන් කොහොම හරි ආරම්භ කරගන්න ඕනේ. මොනවා හරි ක්‍රමයකින් ඒක ආරම්භ කරගන්න වැඩපිළිවෙලට යන්න ඕනේ. ඒකට දැඩි තීරණයක ඉන්න ඕනේ. මොකද තමන්ව තමන් හඳුනා ගන්න මම කොච්චර කුසීතක මෙහි වැටිච්ච කෙනද ඒක ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි මේ කුසීතකම හඳුනා ගන්නවත් එක්ක හැම වෙලෙම බලන්න මගේ හිත කුසීතකමෙහි වැටෙන්න යනකොට වීරිය හඳුනා ගන්න එහෙමයි තමන්ගේ ළඟ වීරිය තියෙනවද කියලා මගේ හිත ඔය කියන කියපු ආකාරයට මැටි ගුලිය වගේ කුසීතකමෙහි වැටි වැටි වැටි වැටි ඉන්නකොට මගේම පැත්තෙන් මේක ඔසවා දෙන මගේම පැත්තෙන් මේක ඔසවා දෙන වැඩපිළිවෙල මේක ඇතුළෙන්ම ක්‍රියාත්මක භාවයට ආවාද ක්‍රියාත්මක භාවයට ආවාද කියලා බලන්න. එහෙම ආවේ නැත්නම් මොකද කරන්න ඕනේ? කළ යුතු දේ කරන්න පටන් ගන්න ඕනේ. කළ යුතු දේ කරන්න පටන් ගන්න ඕනේ. එතකොට තමන්ගේ පැත්තෙන් මේක හොඳට විමසලා බලන්න ඕන. පසුබට වෙන සිත නොයේකුත් දහසක් සිතුවිලි වලින් ආඩ්‍ය වෙලා ඒ සිතුවිලි ඇවිල්ලා ඒ පසුබට වෙන පසුබට පැත්තට කුසීත පැත්තට හැරෙන හිත පාගලා ඉදිරියට ඉදිරියට අලුත් අලුතෙන් අලුතෙන් මේක ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක වෙන්න කියලා තමන් තුළ ක්‍රියාත්මක භාවයක් ඇති වෙන්න ඕනේ. ඒක තමයි වීරිය ලක්ෂණය. හරිද? හිත පස්සට ඇදෙනවා. හැම වෙලෙම පස්සට ඇදෙනකොට හරි දහසක් සිතුවිලි පස්සට ඇදෙනකොට වීර්යය මොකද කරන්නේ? ඒ පස්සට ඇදට යන්න දෙන්නේ නැතුව නේද? තමන්ගේ හිතම ඉදිරියට අර යන ලක්ෂණය තියෙන්න ඕනේ ඒකේ. ලක්ෂණය තියෙනවා මේ වීර්යය කියන චෛතසිකයේ තමන් ළඟ ක්‍රියාත්මක භාවයට එනවනම්. හරියට අර අපි මේ රෝගයක් ඇති වෙලා තියෙනකොට ඒකට අර කියන්නේද ප්‍රති නේද ප්‍රතිශක්තිකරණය ඇති වෙන නේද කියන්නේ ඇන්ටිබයොටික් ගත්තා ආර එහෙමයි කියලා කියන්නේ ඒවත් මොකද කරන්නේ අර රෝගය හැදෙන්න නොදී ප්‍රතිවිරුද්ධ කටයුතු කරනවා එතකොට කුසීතකම කියන රෝගය අපේ හිත තුල ඇවිල්ලා පසුබට වෙන සිතුවිලි අනේ බෑ දැන් බෑ අයියෝ බෑ රිදෙනවා අරවා මේවා කියලා නේද? අන්න එහෙම තියෙන ස්වභාවය. මේක හඳුනගන්න මම තව එකක් කියනවා මතක් වෙච්ච වෙලාවේ. ඔන්න උදේක ඉන්නවා ඇඟ රිදෙනවා. අසනීපයි වගේ. මේ නිවාඩු දවස් තමයි ඔය හරියට තියෙන්නේ. නේද? අපේ නේද වයෝ වෘද්ධ අම්මලා දන්නවනේ. තරුණ කට්ටියගේ නිවාඩු දවසේ කොහොමද තත්ත්වය කියන්නේ? නේද? හ්ම් නිවාඩු දවසට හරියට ඇඟ රිදෙනවා ඇත්තටම අමාරුයි උණ ගැනෙන්න වගේ එහෙම තියෙනනේ සමහර දවස්වල තියෙනවද නැද්ද තියෙනවා මම අහන මේ අත්තන්ගේ අන්න එහෙම වෙලාවක තමන්ගේ කැමැතිම යාළුවෙක් ගෙදර આવොත් කැමැතිම යාළුවෙක් ගෙදර આવොත් මොකද තත්ත්වය එහෙනම් අර රිදිලි ඇත්තටම රිදුනද නැද්ද ඒක බොරුවක් නෙවෙයි ඇත්තටම රිදීම් තිබුණා නේද අමාරුකම් උණ ගැනෙන්න වගේ අපහසුයි අනේ මන්දා කොහොම ඒවා තිබ්බා. හැබැයි යාළුවෙක් ගෙදර ආවනම් ඔක්කොම ටික හරි ගියා. ඇත්තටම 103ට උණ තියනවා කියන්නේ උදේක. ඇත්තටම උණ ගැටලා. යාළුවෙක් ගෙදර ආවම අඩු වෙනවද? යාළුවෙක් ගෙදර ආවම අඩු වෙනවද? ඒ ඒ උණ අඩු වෙනවද? නැහැ. ආම් බලා ගන්න එනවා. කුසීතකම හින්දා ඇති වෙන ඇති වෙන ලෙඩ සහ ඇත්තටම තියෙන ලෙඩ Tamanටම හොයා ගන්න පුළුවන්. නේද? ඔය කම්මැලිකම හින්දා ඇති වෙන ලෙඩ. හරිද? අන්න ඒ தත්වෙන් හිත මුදවා ගන්න ඕනේ. මේක මුදවන්න පුළුවන්. ඉතින් එතකොට හිත එහෙම තැනකට වැටෙන්න නොදී වේගෙන් වේගෙන් වේගෙන් වේගෙන් හිත ඔසවා තබන ගතිය තමයි වීරිය තියෙන ඒකුත් සිතුවිලි ඇති කරන ලක්ෂණය තමයි ඒකේ තියෙන. ඉතින් ඒක අපි පුරුදු පුහුණු කරගන්න ඕනේ. හොඳට පුරුදු පුහුණු කරගන්න ඕනේ. එතකොට අපිට මේක වැටහෙන ස්වභාවයට කියනවා පච්චුප්ප ဋ ාණය කියලා. අපිට වැටහෙනවා මම මෙතන වෙලා කියන්න හැදුවේ ඒක අපිට වැටහෙන්නේ කොහොමද බැරිකම් මැලිකම් කියන ඒවා එනකොට ඒක සහ මුලින්ම අයින් වෙලා ඉදිරියට හිත අදින ගතිය Tamanට දැනෙනවද කියලා මම හැම වෙලෙම අහුවා නේද අකුසලය Tamanව උස්සගෙන ඉස්සරහා අකුසලයට පස්සට අදින්න නොදී කාමච්ඡන්දයට පස්සට අදින්න නොදී ව්‍යාපාදයට පස්සට අදින්න නොදී තීන මිද්දයට පස්සට අදින්න නොදී මගේ හිත ඒ මැරිකම්, ඒ අපහසුකම්, බැරිකම් යටපත් කරගෙන කායික වේදනාවන් තියෙද්දි මර නේද? කායික වේදනාවන් තියෙද්දි බෑ බෑ වගේ තියෙද්දි යාළුවෙක් ආපුවාම නැගිටේ. නේද? අන්න ඒ වගේ දැන් අර බලන්න. දැන් මේ මේ මේ මේ මේ මේ වීරය කියන එක අර මං කියන උදාහරණයම ගමු අපි මේක හිතේ තියෙන දෙයක් කියලා. උදේ එලාම් වදිනකොට නැගිටින්න බැරුව ඉන්න ඇඳේ. හංසභාගේ හැදිලා වගේ ඉන්න ඇඳට එලා. එලාම් එක වදිනවා. හරිද? එහෙම ඉන්නවනේ. ඒ නැගිට ගන්න බැරුවනේ ඉන්නේ. ආ ඇඳේ සර්පෙක් ඉන්නා වගේ දවුණා. අන්න හිතෙන් නැගිච්ච බය හින්දා මොකද උනේ? මෙයා පෑන්නා. හරිද? හරි හිතෙන් ඇතිවෙච්ච බය හින්දා මෙයා පෑන්නා. මොන අතනීප තිබ්බත් පෑන්නා. පෑනුණා. අන්න ඒ වගේ අපි වීරය උපදවා ගත්තොත් මම ඔප්පු කරලා පෙන්නන්නම්. වීරය උපදවා ගන්න හැටි අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. වීරය උපදවා ගත්තොත් පින්වත්නි ඔන්න ඔය පුංචි පුංචි මැණිකන් හරහට ඉන්න තියෙන කැමැත්ත හරිද මැටි ගුලි වගේ තියෙන ගතිය නැති හිත ප්‍රබෝධමත් වෙලා පිපිච්ච මලක් වගේ හරිද අපහසුකම් අයින් වෙලා පොඩි පොඩි ඔය තියෙන මේ තියෙන මේ ඕනේ නැති දේවල් වගේක් මේ ජීවිතේ ඉන්නකොට නේද මේ ඕනේ නැති දේවල් ගැන කවුරු හරි කියපු වචන පැය ගණන් කතා කර කර ඉඳෙව්වා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා මෙහෙම කරා බලා ගන්නම්කෝ කී කී තියෙනව නේද ඕනේ නැති දේවල් වගේ ආන්ගේ දේවල් ඔක්කොම අයින් වෙලා Tamanට ඊටා විශාල ලාභයක් උපදිනවා. හරිද? ලොකු ලාභයක් උපදිනවා මේ හිත ක්‍රියාත්මක භාවයට එනවා. ඒවා ඒවට ඉඩ තියන්නේ නැතුව උත්සාහ ගන්නවා. කෙලින් ඉන්න උත්සාහ කරනවා. හරිද? හරහට පෙරලන්නේ ඉඩ තියන්නේ ඉඩ තියන්නේ නැහැ. අන්න එහෙම එහෙම තමයි මේකට මේක හැදෙන්න ඕනේ. එතකොට මෙවැනි තත්වයක් හැදෙන්න හේතු වෙන්නේ මොනවාද? හරිද මෙහෙම තත්වයක් උදා වෙන්න හේතු වෙන්නේ වීරියට හේතු වෙන්නේ සංවේගයයි හරිද වීරියට හේතු වෙන්නේ පදහට්ඨානය කියලා කියන එකට එතකොට යම් කිසි චෛතසිකයක රසය අපි දැනගන්න ඕනේ පච්චුප්පට්ඨානය දැනගන්න ඕනේ ලක්ෂණය දැනගන්න ඕනේ පදට්ඨානය දැනගන්න ඕනේ හරිද එතකොට ලක්ෂණය තමයි කුසීතභාවයෙන් අයින් අයින් කරන ස්වභාවය එතකොට රසය තමයි කම්මැලිකම දුර්වලකම අමාරුකම් බැරිකම් කියන ඒවාට ඉඩ තියන්නේ නැතුව දහස් ගණන් සිතුවිලි ඒ වගේ කුසීත සිතුවිලි මැඩලා ඉදිරියෙන් ඉදිරියට ඇදිලා එන ලක්ෂණය තියෙනවා වීරයේ. හරිද? මේක අපිට දැනෙන ස්වභාවය තමයි හිත උස්ස උස්ස දෙනවා වගේ දැනෙනවා. හරිද? ඒ කියන්නේ අකුසලයට වැටෙන්න නොදී උස්ස උස්ස දෙනවා වගේ දැනෙනවා. මේකට හේතුව තමයි සංවේගය. කුමන සංවේගයද? මට තාම මේක කරගන්න බැරි වුණා. අන්න ඇයි මේක කරගෙන තියෙනවා? මට තාම මේක කරගන්න බැරි වුණා. මේකෙන් මම මහා විපතකට වැටෙනවා. මේක දැන් අර අර බලන්න සංවේගයන් උපදින සර්පයා ඇඳේ ඉන්නවා දකින්නකොට දැනෙනකොට නැගිට නැත්තම් මොකද? ව්‍යසනයක් වෙනවා කියලා සංවේගයක් ඇති වෙනවා. බයක් උපදිනවා. නේද? අන්නේ බය, අන්නේ සංවේගය තමයි ඒකට හේතු වෙන්නේ. අන්නේ සංවේගය උපදවා ගන්න විදිහ කොහොමද කියලා තමයි අපි ඉදිරියේදී සාකච්ඡා කරන්නේ. ඉතින් මගේ තරම මේ කියන දේවල් හරි වීරයේ ස්වභාවය සහ ඒක උපදවා ගන්න විදිය ගැන අපි තවත් සාකච්ඡා කරනවා. වීරිය නොයේකුත් ආකාර තියෙනවා. බර උසුලාගෙන යන ගතිය තියෙනවා වීරිය. දරාගෙන යන ගතිය තියෙනවා වීරිය. අපේ හිතේවත් හැදෙන්න ඕනේ. නේද? මල්ලක් උස්සගෙන යනකොට ඊළඟට අර විදගෙන යන ගතිය තියෙනවා වීරිය. හරිද? මම ඒක ඔක්කොම පැහැදිලි කරන්නම් ඉදිරියේදී. සහ දැන් ඉතින් ඒ සංවේගය උපදවා ගන්න කුමක් කළ යුතුද? ඒ කරාට පස්සේ අන්න අර කියන කාරණා ටික හැදිලා තියෙනවද මේ තැන් තැන් වල මැටි ගුලි වගේ වැටි වැටි ඉන්නේ නැති වෙන්න හිත සකස් කරන වැඩපිළිවෙල තියෙනවා එහෙනම් දැන් ඉතින් ලෑස්ති වෙන්න ඕන වැඩේට මම කරන වැඩ තියෙනවා දැන් කරන්න කරන්න වැඩ ඇත හරිද ආන් මේ වැඩ ටික කියලා දෙනවා ඊළඟ දවසේ වෙනකොට හරි ඊට පස්සේ දවසේ හරි අපි තාම මේ වීර්යය ගැන සාකච්ඡා කරමු ඒක බෝධ්‍යංගයේ දක්වා බෝධියංගයේ දක්වා වර්ධනය වෙන ස්වභාවයට පත් කරගත යුතු වෙනවා හොඳයි. එහෙමනම් අපි කොහොම හරි මේ කටයුත්ත කරගෙන වීරිය උපදවාගෙන මේ ජීවිතය සූපත් කරගෙන සතර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න තමන්ගේ බාහුවලය යොදලා හරි හම්බ කරගත්ත ධනෙ විපහදම් කරලා මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය સિદ્ધ කරගත්ත පින්වත් අයට උතුම් අවබෝධය සඳහාම මේ පින්කම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.